ඊර්තිපාදයේ පිළිබඳව අපව දැනුවත් කරන්න දෙනවා. අදත් ස්වාමීන් වහන්සේ සූදානම් වන්නේ ඒ පිළිබඳව වැඩිදුරටත් අපව දැනුවත් කරන්නට. ඒ නිසාවෙන් අපි සියලු දෙනාම දැන් නැවත වතාවක් নমස්කාර පූරකව ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඇරයුම් කරමු. අප සෑම කෙරෙහිම සිටින් මේ දේශනාව මෙහෙවන හැටියට. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු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 යතා අදෝ තතා උද්දං යතා උද්දං තතා අදෝ යතා දිවා තතා රත්ත්‍ින් යතා රත්ත්‍ින් තතා දිවාති සාදු සාදු සාදු වැඩම වදාලා අතිපූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සත්වේක්ෂා වැඩසටහන යටතේ මේ දිනවල ඊයේ දවසේ අපි සාකච්ඡා කරේ ඡන්ද විද්ධිපාදයේ පිළිබඳවයි යම් සිද්ධියක් සිද්ධ වෙන්න අවශ්‍ය කරන පාදක පාදක වෙන මූලික වෙන ධර්මතාවලට කියනවා ඉර්ධිපාද කියලා. සිද්ධියකට කියනවා ඉර්ධියක් කියලා. ඒකේ මූලිකම කාරණාවක් තමයි මේ පිළිබඳ තියෙන කැමැත්ත. කැමැත්ත කියන්නේ අපි මේ කතා කරපු දේවල් ටික මම කෙටියෙන් කියන්නම්. කැමැත්ත කියන්නේ කුසලයක් එක්ක යනකොට කුසල පැත්තට කැමැත්ත ඇති වෙනවා. අකුසලයක් එක්ක යනකොට අකුසල පැත්තට කැමැත්ත ඇති වෙනවා විතක කුසලයකුත් වෙන විතක විතක කුසල පැත්තට බර වෙන විතක අකුසලයක් බවට පත් වෙන ප්‍රකීර්ණක චෛතසිකයක් තමයි ඡන්දය කියලා කියන්නේ. ඒකින් දා මේක නිවන් දකින්න ඕන වෙන දෙයක්. බොහෝ දෙනාගේ අර්ථ දැක්වීමක් තියෙනවා මේ වැරදි අර්ථ දැක්වීමක්. නිවන් දකින්න තියෙන කැමැත්ත අයින් කරන්න ඕන කියලා. ඒකත් අයින් කරන්න ඕන කියලා. ඒක පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඒකට දේශනා කරන්නේ ඒක බ්‍රාහ්මණයෙකුට මාව දකින්න දෙන්න කැමැත්ත තිබුණා නම් මේ ජේතවනාරාමයට එන්න කැමැත්ත තිබුණා නම් ආවට පස්සේ ඒකට මොකද උනේ කියලා. ඒක ඉවරයි එතන. ඒකින්ද ලෝභය කියන්නේ අකුසලයක් කැමැත්ත කියන්නේ කුසලයකුත් වෙන අකුසල පැත්තටත් බර වෙන කුසල පැත්තටත් බර වෙන දෙයක්. ඒකින්ද ඒ කැමැත්ත තුල කුසල කැමැත්ත තුල රත් වීම, දැවීම, පිච්චීම ඇත්තේ නැහැ කැමැත්ත තුල රත්ත්‍රිම් දැවෙන් පිච්චින් ඇත්තේ නැහැ. ඒක තියෙන්නේ ලෝභය තුල. ඒක අපිට තෝරගන්න අමාරුයි. කොහොම නමුත් අපිට යම් සිද්ධියක් සිද්ධ වෙන්න අත්‍යවශ්‍ය කාරණාවක් තමයි කැමැත්ත. කැමැත්ත තියෙනවා නම් ඒක සිද්ධ වෙන බව අපි කතා කරා කාරණා තුනක්. පළවෙනි එක නැති කැමැත්ත ඇති කරගන්න ඕනේ. කැමැත්ත තියෙනවා නම් ඒ වැඩේ වෙනවා කියලා අපි පැහැදිලි කරගත්තා යම් වැඩක් සිද්ධ වෙනවා කියලා. මම පොඩ්ඩක් මතක් කරන්නම් ඕනම වැඩක් කරද්දී බලන්න අපි කතා කරපු උදාහරණයකට ගියොත් එහෙම ගෙදරකට ගියාම අපි දකිනවා විශාල අපේ ගෙදර තියෙන ගඩිය බොහොම හොඳ රූපවාහිනී යන්ත්‍රයක්. එහෙම දැක්කට පස්සේ අපිට හිතෙනවා මේ වගේ එකක් තිබ්බනම් හොඳයි කියලා. ඒ වෙලේ කැමැත්ත ඇති වෙච්ච වෙලාවෙ ඉඳන් ඒකට අපි ඒ ගැන කරුණු හොයනවා. කරුණු හොයනවා ඊට පස්සේ කරුණු විමසනවා. නේද? කරුණු හොයනවා කියන්නේ මේක ගත්තේ කීයද? මේවා කීයක් වෙනවද? මේක જાතිය මොකද්ද? මේක ගැරන්ටි එකක් තියෙනවද? ඔක්කොම හොයනවානේ. කැමැත්ත ඇති වුණොත් හොයන්නේ. හොයලා ඊට පස්සේ ඒවා විශ්ලේෂණය කරනවා. ඒ කියන්නේ මම වගේ දිගට යනකොට කල්පනා කරනවා මේක මෙච්චර ගාණක් වෙනවා කොහොමද මම මේක ලබා ගන්නේ කොහොමද මගේ අතේ සල්ලි කොච්චර තියෙනවද ඔය ඔක්කොම කල්පනා කරනවා. ඊට පස්සේ ක්‍රියාත්මක භාවයට යන්නේ කැමැත්ත තිබ්බ විතරයි. ඒ කියන්නේ අපි හැම වෙලේම ක්‍රියාත්මක වෙන්නේ කැමැත්ත තියෙන දේවල්. එහෙනම් කැමැත්ත ඇති කරගන්න ඕනේ පළවෙනියෙන් කැමැත්ත ඇති කරගන්න ඕනේ දෙවෙනි කාරණාවකවත් ඇති කරගත්ත කැමැත්ත පවත්ත ගන්න ඕනේ. වකීනම කාරණාව තමයි දෙවෙනි එක ඇති කරගත්ත කැමැත්ත පවත්ත ගන්න ඕනේ කියන එක. අපිට හුඟක් වෙලාවට කැමැත්ත ඇති වුණාට ඒක පවතින්නේ නැහැ. එහෙනම් කාරණා දෙකක් කතා කරා කැමැත්ත ඇති කරගන්න ඕන, ඇති කරගත්ත කැමැත්ත පවත්ත ගන්න ඕන. තුන්වෙනි එක කතා කරපු එක තමයි ඒ කැමැත්ත යට වෙන්න දෙන්නේ නැතුව ප්‍රබලව තියාගන්න ඕනේ. ඒ කියන්නේ ඒ කැමැත්ත ප්‍රබල කරගන්න ඕනේ. හරිද? කැමැත්ත ප්‍රබල කරගන්න ඕනේ. ඒක ඕනම සිද්ධියක් කරන්න ලෞකික ජීවිතයේ සිද්ධියක් පවා කරන්න ඒ සිද්ධියට කැමැත්ත හොඳ කැමැත්තක් තියෙන්න ඕනේ. ඒ කැමැත්ත පවත්වන්න ඕනේ. එක කාලයකට විතර හුඟක් අය ඉන්නවා ලොකුවට වැඩ පටන් ගන්නවා. හැබැයි ටික දවසක් යනකොට ඒවා නැති වෙලා යනවා. ඒ තමයි කැමැත්ත නැති වෙන හින්දා. එහෙනම් කැමැත්ත ඇති කරගන්න ඕනේ. ඒ කැමැත්ත පවත්ත ගන්න ඕනේ. ඊළඟට කැමැත්ත අන් දේවල් වලට යට වෙන්න දෙන්නේ නැතුව ප්‍රබල කරගන්න ඕනේ. ප්‍රබල කරගන්න ඕනේ. එතකොට මේ පිළිබඳව මම ඊයේ කිව්වා ඊයේ දවසේ මේ නිවන් මේ කැමැත්ත ඇති කරගන්න ඕනම දෙයක් ගැන කැමැත්ත ඇති කරගන්න. නිවන් දැකීම සඳහා කැමැත්ත ඇති කර ගැනීම සඳහා කළ යුතු දේ තමයි නිවන් දැකීම පිළිබඳව අපි මොකද කරන්නේ? නිවන් දැකීමෙන් ඇතිවන ආනිසංසත් නිවන් නොදැකීමෙන් ඇතිවන ආදීනවත් මෙනෙහි කරන්න කියලා කිව්වා. මම හිතනවා ඒක කරන්න ඇති කියලා. ඉතින් මේ පිළිබඳව ගොඩ මෙනෙහි කරන්න දේවල් තියෙනවා. මේකට අපි මෙන්න මෙහෙම කියන්නම්. මෙන්න මේ වගේ හදා ගන්න ඕනේ. සෑ වෙලා මම නිදාගන්නයි හදන්නේ පාන්දර නැගිටීමේ කැමැත්තක් තියෙනවා. හරිද? පාන්දර නැගිටීමේ කැමැත්තක් තියෙනවා. ඒකෙන්ද මම හතරට එලාම් එක තිබ්බා. දැන් එලාම් එක වදිනවා. ඒ වෙලාවේ සෑ නිදාගන්නකොට කැමැත්ත තිබ්බ කීයට නැගිටින්නද? හතරට නැගිටින්න. දැන් එලාම් එක වදිනවා. හරිද? නැගිටිනවද? වදිනකොටම නැගිටිනවද? නෑ. ඇයි? දැන් කැමැත්ත තියෙන්නේ කොයි පැත්තටද? දැන් කැමැත්ත තියෙන්නේ ඇඳ පැත්තට. නේද? අන්න කැමැත්ත තියෙන දේ සිද්ධ වෙන හැටි බලන්න. හැබැයි අනේ සර්පෙක් ඉන්නා වගේ දවන එක පාටම. පයින් ආය පාර. ඇයි? දැන් ඇඳේ ඉන්න බැරි තත්ත්වයක් ආවා. දැන් කැමැත්ත තියෙන්නේ ඉක්මන් නැගිටින්න. මෙහෙම හිටියොත් විනාශයක් වෙනවා දන්න හින්දා. එහෙනම් වැඩියෙන්ම ප්‍රබල වෙන පැත්තට හිතේ කැමැත්ත වැඩියෙන් ප්‍රබල වෙන පැත්ත ක්‍රියාත්මක භාවයට යනවා. හිතේ බලය වැඩි නම් නේද බය උපදිනවා බය උපදිනවා සර්පයා දකිද්දී එතකොට කැමැති මාත්‍රයක්වත් වෙන්නේ නැහැ බයත් එක්ක ඒක කරන්න. ඒ වගේ සංසාර බය උපදිනුත් වෙනත් නේ අපිට. සංසාර බය උපදින්න නම් මොකද කරන්න ඕන? නිකන් ඉඳලා බෑ. මෙනෙහි කරන්න ඕනේ ඒවා ගැන. නිකන් ඉන්නකොට ඔය බස් එකේ යනකොට ලියනකොට මොනවද දන්නේ මෙනෙහි කරන්නේ. එක එක්කෙනා කියපු වචන, එක එක්කෙනා කරපු දේවල් හ්ම් මෙලෝ කියන්නේ නැතුව එක එක ඔහේ අන්නම් වාලේ ඔළුව තියාගෙන තමයි වැඩ කරන්නේ. එහෙනම් ඒ වෙලාව පවා පාවිච්චි කරගන්න පුළුවන් අපිට ඇත්තටම අදාළ දේවල් මෙනෙහි කරන්න. මොහොතකට හිතනද නේද කුස්සියේ වැඩ කරගෙන යන කරපොත්තෙන් දැක්කා. ඉතින් ඔය කරපොත්ත ගැන මෙනෙහි කරන්නකො පොඩ්ඩක්. මේක මොකಾದ? මේක කොහෙන් ආවද? නේද? කැරපොත්තව අල්ලන්න කිව්වොත් බය දුවනවද නැද්ද? එහෙනම් අපි shopping එකකට හරි අල්ලා ගන්න කිව්වොත් නැත්තම් සරප්පුවක් අරගෙන වැඩේ කරන්න ගියොත් එහෙම සමහර අය එහෙම කරනවද? නේද? එහෙම කරන්න ගියොත් එහෙම එයා මොකද කරන්නේ? දුවන එහෙනම් එයාට තේරෙනවද නැද්ද? එහෙනම් මර බය තියෙන කෙනෙක් එයා. නේද? මට මොකක් හරි විනාශයක් වෙන්න යන්නේ කියලා තේරෙන කෙනෙක්. ඒක මේ මේ විද්‍යාවෙන් හදපු උපකරණයද දන්නේ නැහැ. නෑ ස්වභාව ධර්මයේ හැම මොන තරම් දුකක් අසුචි වලවල් වල ඉන්නේ. කුණු ගොඩවල් වල ඉන්නේ. ඒවා තමයි ආහාර විදිහට දැනෙන්නේ. නේද? එතකොට මේ වගේ මේ වගේ සත්වයක් බවට පත් වෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවද නැද්ද? නේද? හරකෙක් කරන් බලන්න ඇස් දෙකක් තියෙනවා, කන් දෙකක් තියෙනවා, නාසයක් තියෙනවා, දිවක් තියෙනවා, ශරීරයක් තියෙනවා, මනසකුත් තියෙනවා. ඉතින් මං වගේමයි. ඇයි මෙයාලට මෙහෙම වුනේ? නේද? පාපයන් හින්දා ඒ අය අතින් සිදු වෙච්ච පාපයන් හින්දා මොනවද දන්නේ පාප කියලා තියෙන්නේ? ලෝකෙම පාප කියලා තියෙන්නේ මොනවද? ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාර, මුසාවාද, පිසුනාවාද, පරසාවාද, සංකප්පලාපාදිය. ඒවා තමයි පාප. ඔය ඇතින් සමහරලාට ප්‍රාණඝාත වල අම්මා තාත්තා මැරීම, මදුරුවෙක් මැරීම කියනවා තමයි අන්තවල තියෙන ඒවා. අනුක සත්‍යයේගේ ප්‍රාණය නිරුද්ධ කරනවා නම් දැනගෙන අනුක සත්‍යය කියලා දැනගෙන ගැටලුවක් තියෙනවා. එහෙනම් මේ සියලු දේ මෙනෙහි කරලා අර ඇති වෙන පාපී තත්ත්වයන් හින්දා ඇති වෙන අපහසු දේවල් හොඳට මෙනෙහි කරොත් එහෙම පින්නත් නේ අපිට හොඳට තේරෙන්න පටන් ගන්නවා නිවන් දකින්න ඕනේ කියලා. මොකද මේ යන ගමනේ අපි මෛත්‍රිය කරද්දිත් මෛත්‍රිය ගැන කතා කරද්දිත් බොහෝ දේවල් කතා කරා. මේ යන ගමන හරිම භයානකයි. අපේ හිතේ උපදින්න අපේ හිතේ එක එක එක එක දේවල් වලට ආසාවන් උපදින ස්වභාවයක් තියෙනවා. මේ දැඩිව උපදින ආසාවල් පැහැදිලිවම අපේ හිතේ ඇති වෙන සංකල්පනාවල් විදිහට සකස් වුනහම ඒවා තව තව තව තව කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා විදිහට සකස් වෙලා ඒවා ප්‍රබල වෙනකොට ඒක දිහා බුදුරජාණන් වහන්සේ දකින්න කියන්නේ මොකද්ද? ගිනි අඟුරු වලකට දාන්න යන අර යන්න හදන මිනිස්සෙක් ඇවිල්ලා මගේ බාහුවලෙන් ඇදගෙන මගේ බාහුවෙන් ඇදගෙන මට වැඩි ශක්තිමත් පුරුෂයෙක් ඇවිල්ලා බාහුවෙන් ඇදගෙන මාව ගිනි අඟුරු වලට දාන්න යන්න ලෑස්ති කරනවා. අන්න ඒකට මම කොච්චර බයද? අන්න ඒ වගේ බයක් Tamanට දැනෙන්න ඕනේ. ඔය එක එක දේවල් පිළිබඳ ලෝභ දේශ මොහ ඇති වෙනවා තේරෙනකොට. ඒවා ඉදිරියේ අන්න ඒ වගේ බයක් දැනෙන්න ඕනේ. ඉතින් එහෙම බයක් අපි ඇති කරගන්න ඕනේ. සසර බය ඇති කරගත්තොත් ඊළඟට ඒතම් පණිතං ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්ඛ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියලා මේ නිවන කියන එක සාන්තව උතුම් වූ දෙයක් ඒ වගේම සියලුම සංස්කාරයන්ගෙන් විදිච්ච තැනක් සියලු උපද්‍රවයන්ගෙන් අයින් වෙච්ච තැනක් ගැටළු සහගත තැනක් නෙවෙයි ඒක කොච්චර සුවදායකද කියලා හිමින් සැරේ මෙනෙහි කරන්න ඕනේ නිවන පිළිබඳව මේ තියෙන කරදරකාරී තත්ත්වයන් මොකක්වත් නෑ අතොරක් නැතුව හොයන මේ හිත ඉවරක් නැතුව හොයන මේ හිත මේ බලන්න පොඩ්ඩක් එක සාධාරණව කල්පනා කරලා බලන්න අපේ හිත හැම වෙලෙම අතීතයට ලුහු බැඳ යනවා ලුහු බැඳ ගිහලා මොකද කරන්නේ අනාගතය අනාගතේ හොයනවා ඒ අතීතයේ තිබ්බ දේවල් අනාගතේ හොයනවා ලුහු බැඳගෙන ගිහලා මේ දේවල් ඕන ඉතින් අතීතය පන්න පන්න අනාගතේ තිබ්බ අතීතයම ආය ගොඩනගීමේ නේද? ව්‍යසනකාරී ප්‍රතිපත්තියක් ඉන්නවා. ඒක හරියම ගැටලුකාරී தත්ත්වයක්. ඉතින් එහෙනම් මේ ගැටලු සහගත தත්ත්වය කියලා කියන්නේ මොකද ඇතිවීමක් නැති හින්දා එකම දේ එකම දේ එකම දේ නැවත කර කර ඉන්නවා. ඉතින් මේ වගේ අපිට නිවන් දැකීමට කැමැත්ත ඇති වෙන විදිහට නිවන් දැකීමේ තියෙන ආනිසංසත් නිවන් නොදැකීමේ තියෙන ආදීනවත් හොඳට මෙහි කරන්න ඕනේ. හොඳට මෙනෙහි කරනකොට අපිට ඇති වෙනවා ලොකු කැමැත්තක්. ඒ කැමැත්ත ඇති වුණොත් තමයි අපිව නිර්වාණ සාන්තිය දක්වා ඇදිලා යන්නේ. නැත්තම් ඒක වෙන්නේ නැහැ. ඒකයි මම ඊයේත් අහුවේ මේ පින්වන්ත අයගෙන්. ඊයේ පෙරේදා මේ දවස්වල නිවන් දකින්න මොනවද දන්නේ කරේ. නිවන් දැකීම සඳහා මම මොනවද කරේ? නේද? මොනවා හරි වැඩක් කරන්න ඇති සමහර විට මොනවා හරි පොඩි පොඩි දේවල් ටිකක් හරි කරන්න ඇති. නමුත් මේ අවස්ථාවල ප්‍රධාන අරමුණ තිබ්බද? ඇයි පන්සිල් ගත්තේ නිවන් දකින්න නෙවෙයිද? ඇයි කියන්නේ නැත්තේ? කියන්න තිබ්බනේ පන්සිල් ගත්තා. සමහර දවස් මේ දවස්වල කඩින පින්කම් වලට සම්බන්ධ වුණා. ඒවා නිවන් දකින්න නෙවෙයිද? නේද? ඒවා නිවන් දකින්න නිවන් දකින්න කියලා අපි කිව්වට ඒව කරන වෙලාවේ අදහස තිබ්බද? සංසිල් ගන්නකොට අදහස් තියෙනවද මේක මගට නිවන් දැකීම සඳහායි මේ සියලු කෙලෙස් දුරුකොට සාන්ත භාවයටපත් වෙන්න සුවපත් වෙන්න සමාධි ප්‍රඥා ඇති කරගන්නටයි මම මේ පංචශීලය ආරක්ෂා කරන්නේ කියලා එහෙම අදහසක් තියෙනවද දන්නේ නැහැ. පංචශීල ගන්න වෙලාවට. නේද? ඉතින් මේ ඔක්කොගේමදී අදාළ අදහස නැහැ. අදාළ සංඥාව නෑ ඒකෙන්ද එතෙන්ට අපි ආයි කියලා හිතන්නේ බෑ කොහොමවත්. හරි. එහෙනම් මේ පිළිබඳ ගොඩ කරුණු තියෙන ඒවා හොයන්න අපි පෙළඹෙන්න ඕන. අපේ හිත නිවන් දැකීම පිළිබඳව කරුණු හොයන්නේ නැහැ. නිවන් දැකීම පිළිබඳ කරුණු හොයන්නේ ඇයි හොයන්නේ නැත්තේ? ඒක පිළිබඳව අපේ තියෙන කැමැත්තේ තියෙන අඩුව නිසා. ඒකයි මේකේ තියෙන ලොකුම වටිනාකම එහෙමනම් ඔය මෙනෙහි කිරීම එක සැරයක් කරා නම් දෙසරයක් කරා නම් මම ඊයේත් මතක් කරා ටික දවසක් යද්දි මොකද වෙන්නේ? අමතක යන්න පුළුවන්. අපි යන්න ඉන්න අරමුණ ගැන නිබඳව මෙනෙහි කිරීමක් අපි ළඟ තියෙන්න ඕනේ. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මට ඇති වෙච්ච කැමැත්ත. අපි ඊයේ ධර්ම දේශනාව ඉවර කරත් එතනින් මට යම් කිසි දෙයක් ගැන නැත්නම් මට නිවන් දකින්න ඕනේ කියලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා නිවන් දකින්න ඕනේ කියලා ඇතිවෙච්ච කැමැත්තක් තියෙනවා නම් ඒ මට ඇතිවෙච්ච කැමැත්ත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතිමේ ගන්ධෝ. ඒ ඇතිවෙච්ච ඡන්දය නත අතිලීනව භවිස්සති. නත අජත්තං සංකිට්ඨෝ භවිස්සති. නත අතිපග්ගහිතෝ භවිස්සති. හරිද? නත බහිද්ධා වික්කිට්ඨෝ භවිස්සති. එහෙම හැකිරෙන්න දුන්නේ නැහැ. හරිද? ඒ විතරක් නෙවෙයි ඒක ඉස්සෙන්න දුන්නේ නැහැ ඒ කැමැත්ත. ඒ වගේම තමයි ඇතුළට ඇකුළුනේ ඇතුළෙන් දුන්නේ නැහැ. කැමැත්ත කියන කාරණාව මම කියවනේ කුසලය පිළිබඳ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න ඕන කියන කැමැත්තක් තිබුණා. ඒක හැකිලෙන්න දුන්නේ නැහැ. ඒක යට වෙන්න දුන්නේ නැහැ. ඒක ඉස්සෙන්න දුන්නේ නැහැ. ඒක ඇතුළට හැකිලෙන්න දුන්නේ නෑ. ඒක පිටට විසිරෙන්න දුන්නේ නෑ. මේ කැමැත්ත මගේ අරමුණ කෙරෙහි කැමැත්තක් තිබුණා නම් ඒ කැමැත්ත ඔන්න මෙහාට මෙහාට යන්න දුන්නේ නැහැ හරි. අන්න ඒක තමයි අපි තේරුම් ගත යුතුම කාරණාව. අපි හුඟ ආදේවල් කරන්න ගියාම මම නිකන් අහන්නම්. කැමැත්තෙන් පාඩම් කරන්න යන ළමයි. හරිද? කැමැත්තෙන් පාඩම් කරන්න යන ළමයෙක් මේ බලන්න ওই කාරණා හතර සිද්ධ වෙන හැටි. දැන් කැමැත්ත තිබ්බ ඉස්කෝලේ යනකොට කැමැත්ත තිබ්බා මම අද පාඩම් කරනවාමයි කියලා. දැන් ඉඳගෙන වැඩේ පටන් ගත්තා. පළවෙනි එක මෙයාට මෙන්න මෙහෙම හිතන වෙලාවකට පටන් ගන්නත් ඉස්සෙල්ලා දැන් ඒක ඇවි. නැත්තම් බඩගිනිනේ කාලම ඉන්නවා. හරිද? ඊට පස්සේ කාපු ගම දැන් කෑව විතරයිනේ. අමාරුයි කියලා ඉන්නවා. ඊළඟට දැන් මම ඉස්කෝලේ යන්න හරි කොහරි ගිහලා ආවේ. නැත්නම් හැන්දෑ පන්ති යන්න තියෙනවානේ. හරි යන්න තියෙන ගමනක් ගැන හිත හිත නැත්නම් ගිහින් ආපු ගමනක් ගැන හිතනවා. කාපු ගෑමක් හරි කන්න තියෙන ගෑමක් ගැන හරි හිතනවා. අසනීපයක් ගැන හරි ගැන හරි අන්තං හිතරෙද දෙනවා නේ ඇඟරි දෙනවා නිකන් අසනීපයක් වෙන්න වගේ කියලා හරි හිතනවා. මෙන්න මේ කරන්නත් කලින් ඒක යට වෙලා යන ස්වභාවයට කියනවා කුසීතකම කියලා. හරිද? කුසීතකම දැන් මේ නිවන් දකින්න යම් කිසි දෙයක් ගැන නිවන් දැකීම පිළිබඳ හෝ මොනවා හරි දෙයක් ගැන තද කැමැත්තක් තියෙනවා කෙනෙකුට. ඒ තියෙන කැමැත්ත ඔන්න ඔය වගේ කුසීතකමට යට වෙලා යනවා. කුසිතකම ඇති වුණොත් එහෙනම් කුසිතකමට ඒ කැමැත්ත යට වෙලා යනවා. අන්නේ යට වෙලා යන කැමැත්ත ගැන තමයි අර ඉස්සෙල්ලාම පළවෙනි එක බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒ ගත්ත අරමුණ වෙනස් කරන්න එපා. ඒක යට වෙන්න දෙන්න එපා. ඒක තමයි කිව්වේ නැච අතිලීනෝ භවිස්සති යට වෙන්න දෙන්නේ නැතුව. එතකොට දැන් පාඩම් කරන්න ගත්ත කෙනෙක් ඇත්තටම ඒ වගේ කලින්ම මේ කුසිතකමට යට වෙනවා. ඒ වගේම තමයි නිවන් දකින්න ඉන්න කෙනෙකුටත් ඒ ප්‍රශ්න ටිකමයි තියෙන්නේ. ඕනම වැඩක් කරන්න යද්දී අපිට එන්නේ ওই ප්‍රශ්න ටිකමයි. පළවෙනි එක කුසිතකමට යටලා යනවා. කම්මැලි වෙනවා, කුසිත වෙනවා. හරිද? දෙවෙනි එක තමයි අතිපග්ගහිතෝ භවිස්සති. නච අතිපග්ගහිතෝ භවිස්සති. ඉස්සෙන්ද දෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ යම් දෙයක් කරන්න ගියාම පින්නත් මේ බලන්න හදිසි වුණොත් මොකද වෙන්නේ? ගොඩ හදිසි වුණොත් මොකුත් කරගන්න බැරි වෙනවා අපි දන්නව එහෙනම් ඒක. එහෙනම් යම් වැඩක් කරද්දී අනවශ්‍ය විදිහට හදිස්සිය විතරක් ඇවිල්ලා. ඒ කියන්නේ මෙනෙහි කරලා කරලා කරලා කරලා ලොකු වීර්යයක් ඇති කරගෙන. හැබැයි ඒක ඒ වීර්යෙන්ද යාට මොකද වෙන්නේ? නොසන්සුන් නොසන්සුන් වෙනවා. හරිද? අන්න ඒ දෙවෙනි කාරණාව තමයි එහෙනම් කැමැත්ත කියන එක අකුසලයක් බවට පත් වෙනවා ඒ නොසන්සුන්කම ඇති වුණොත් එහෙම. එහෙනම් නොසන්සුන්කම ඇති වෙන්න දෙන්නේ නැතුව සමතුලිතව වීරිය වඩන්න ඕනේ. සමතුලිතව වීරිය වැඩිවොත් එහෙම ඒ නොසන්සුන්කම ඇති වෙන්නේ නැහැ. ඒ නොසන්සුන්කමත් එක්ක මේ කැමැත්ත ගියොත් අන්න ඒකට කියනවා අතිපග්ගහිතෝ භවිස්සති කියලා. එහෙනම් අපි යම් කැමැත්තක් උපදවා ගත්තා නම් ඒක කුසීතකමට යට වෙන්න දෙන්න බෑ. ඒ වගේම නොසන්සුන්කමට යට වෙන්න දෙන්න බෑ. නොසන්සුන්කමත් මේ කැමැත්තත් එක්ක යෙදෙනවා. යෙදිච්ච වෙලාවට මොකද වෙන්නේ? මේ කැමැත්ත නොසන්සුන්කම් පැත්තට හැරෙනවා. එතකොට මේ ඒ අදාළ වැඩේ කරගන්න පුළුවන්කම ඇත්තේ නැහැ. ඊළඟ කාරණාව තමයි මේ මුකුත් කරන්න බැරි නිකන් හැකිලිච්ච ඉදිමත ගතිය. ඒකට කියනවා තීන මිද්දේ කියලා චිත්ත සහ චෛතසිකයන්ගේ හැකිලිච්ච ස්වභාවය ඒකත් එක්ක යදෙනවා මේ කැමැත්ත. කැමැත් ඒ තීන මිද්දයත් එක්ක යනකොට කියනවා එතකොට මේ වැඩේ කරන්න බෑ නැත්නම් අජ්ජත්තන් සංකීර්ණය ඇතුළට හැකිලිච්ච කැමැත්ත මේ කැමැත්ත තිබ්බ මට ඒ තිබ්බ කැමැත්ත එක පැත්තකින් කුසිතකමට යට වෙලා ගියා තව පැත්තකින් අපිට මේ කැමැත්ත අධික උනන්දු අධික උද්දච්ච නැත්නම් නොසන්සුන්කම හින්දා ඒ කැමැත්ත ක්‍රියාත්මක කරගන්න බැරි වුණා ඊළඟ කාරණාව තීන මිද්දයට යට වෙලා ගියා හතරවෙනි කාරණාව තමයි බහිද්ධා වික්කිට්තෝ ඕක තමයි හුඟක් වෙලාවට අපිට වෙන්නේ. අපි මොකක් හරි දෙයකට කැමැත්තක් තියෙනවා. බහිද්ධා වික්කිට්තෝ බාහිරට විසිරුණා. මම ඊයේ කිය උදාහරණය තමයි ඔන්න කොළඹ ඉඳන් නුවරින්ද ඈස්ති කරගන්න කෙනෙක් ඉන්නවා. ඉතින් එයාගේ හැම වෙලෙම කැමැත්ත තියෙනවනේ කොහෙටද? කොළඹ යන්න කොළඹ යන්න කොළඹ යන්න කියලා. හරි. බහිද්ධා වික්කිට්තෝ ඔන්න මාවනල් දිහාට කෑගල දිහාට නෝට හොඳ හෝටල් එකක කෑම වගේක් දකින්නවා. හරිද? දැන් මේ පැත්තට තිබ්බ කැමැත්ත මොකද උනේ? බාහිරට විසිරුණා කියන්නේ ඒක. දැන් මොකද කරන්නේ? කොළඹ එක පැත්තකින් තියලා අන්න කකා ඉන්නවා හේ කියලා. හරිද? අපි වෙන වෙන වැඩ කරනවා. අපේ අරමුණ පැත්තකින් තියලා ඒ අරමුණ තුල ඉන්න කාලේ මොකද කරන්නේ? ඒ අරමුණ පැත්තකින් තියලා වෙන වෙන වැඩවලට යනවා. ඒවා කරනවා නෙවෙයි කෙරෙනවා. ඒවා කරනවා නෙවෙයි කෙරෙනවා. අපි වැඩක් කරන්න ඉස්සෙල්ලා දැනගන්න ඕනේ අන්න ඒ ඒ தත්වෙට කෙරෙන්නේ නැති වෙන්න මේක සකස් කරගන්න. දැන් මේ අපේ හිත දිහා බලලා අපි මොකද කරන්නේ? අපේ හිත ඒ වැඩේ කරන්න පුළුවන් විදිහට සකස් කරගන්න ඕන. කොහොමද මේ සකස් කිරීම කරගන්නේ? අර පැත්තට තියෙන කැමැත්ත, අපේ වැඩේ පිළිබඳ තියෙන කැමැත්තට අපි මොකද කරන්නේ? ඒක වර්ධනය කරගන්න. මේක වර්ධනය කරගන්න කරන්නේ ඒක ගැන නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මේ පැත්තේ තියෙන අනිත් පොඩි පොඩි කැමති දේවල් තියෙනවානේ. අන්න ඒ දේවල් ගැන තියෙන ආදීනව මෙනෙහි කරමින්. මේ පැත්තට තියෙන ආනිසංසය මෙනෙහි කරමින් පරදින වාරයක් වාරයක් ගානේ හදන්න ඕනේ. හරිද? මේකට අද කාලේ ගැලපෙන උදාහරණයක් මම කියන්නම්. යම් කෙනෙක් මොන හරි වැඩක් කරද්දී දුරකථනයට ඇබ්බැහි වුණා. දුරකථනයට පැන්නා. තමන්ගේ වැඩේ දාලා දුරකථනයට පයින්න ගතිය තියෙනවා. එක සැරයක් පැන්නාට පස්සේ එයා මේ දුරකථනයේ හිටියා හිටියනකො විනාඩි 20ක් 30ක් හිටියා කියලා. දැන් ටිකක් වෙලා ගියාම තමයි මතක් වෙන්නේ මගේ කාලේ නාස්ති වුණානේ කියලා. හරිද? ඊට පස්සේ ආය සාමාන්‍ය විදිහට වැඩේ කරා තමන්ගේ අදාළ වැඩේ කරගෙන යනවා කියලා හිතන්නකෝ. ඇයි අපි ඒ වෙච්ච සිද්ධිය ගැන හොයන්නේ නැත්තේ ආපහු? මේ වගේ වැදගත් වැඩක් නැත්නම් ඉක්මනට කරන්න ඕන වැඩක් වටින වැඩක් තියෙද්දී මගේ හිත ඒ පරිසරය ලැබිච්ච ගමන් ඒකට අවශ්‍ය කරන වටපිටාව සකස් වෙච්ච ගමන් මම මොකද මගේ හිත මොකද කනේ පැතර ඇදීලා ගියා ඇදීලා ගියා නේද මම වෙනසක් කරේ නැත්නම් ඊළඟ සැරේත් මොකද වෙන්නේ ඒකම ආයෙ වෙනවා දැන් නම් මට හිතෙන්නේ මම ඒක කරන්නේ නැහැ කියලා නේද අපි මොනවා හරි වැරද්දක් කරමු වෙනනම් අපේ අපින් පස්සේ අපි හිතනවා නේද ආයෙ නම් මම ඒක කරන්නේ නැහැ කියලා නමුත් ආයේ අදාළට ඒ සිදුවීමට අදාළ හැඟීම ඉපදිච්ච ගම ආයෙ කරනවා. එහෙනම් මට මේ ගමන ඉස්සරහට යන්න බැරි වෙනවා. තේරෙනවද මම කියන්නේ? තේරෙනව නේද? හ්ම්. හොඳට තේරෙන්න ඕන අපිට. එහෙනම් මම මොකද කරන්න ඕනේ? ඔය විදිහට බල බල බල බල බල බල එදා මෙන්න මේ අවස්ථාවේදී මේක ඉස්මතු වුණා. එහෙනම් ආයේ ඒක ඉස්මතු වෙන්නේ නැති වෙන්න මගේ හිතේ කැමැත්ත නිවන් දැකීම පැත්තට වර්ධනය කරලා තියාගන්න ඕනේ. හරිද? එහෙනම් එහෙනම් වර්ධනය වෙච්ච පැත්තටයි කැමැත්ත ක්‍රියාත්මක වෙන්නේ වර්ධනය වෙච්ච පැත්තටයි නේද වැඩි කැමැත්ත තියෙන පැත්තටයි එහෙනම් මොකද වෙන්න ඕනේ බාහිරට විසිරෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරගන්න ඕනේ හරිද එතකොට මහා බෝධිසත්වයන් වහන්සේ මේ ගමන ආවේ මේ ක්‍රමයට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හරි. කුසිතකමට යට වෙන්න දෙන්නේ නැහැ කැමැත්ත ඊළඟට උද්දච්චයත් එක්ක ගිහලා නොසන්සුන් වෙන්න දෙන්නේ නැහැ. ඊළඟට තීන විද්‍යට යට වෙන්න දෙන්නේ නැහැ. සහ කාමචන්ද ආදී බාහිරට විසිරෙන්න දෙන්නේ දෙන්නේ නැහැ. මේ කාරණා හතරෙන් බේරගෙන කැමැත්ත අදාළ සිද්ධියට අදාළ කැමැත්ත අරයි යන කෙනා කොයි වෙලාව හරි වේගෙන් ඒ සිද්ධිය කරා යනවා. ඔය තියෙන බාධා වෙන හැටි. හරිද? ඔය තියෙන බාධා වෙන හැටි. ඉතින් මම එකයි ඊයේත් මතක් කරේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ තියෙන ධර්මය අපේ ජීවිතවලට එකතු වුණා. හරියට. අය මොනවත් දැන් මට කරන්න වැඩක් නැහැ හැමෝම. කවුද වැඩ ටික ඔක්කොම කරන්නේ? මගේ මනස වැඩ කෙරෙන තත්ත්වයටපත් කිරීමේ වැඩ පිළිවෙල තමයි මේ තියෙන්නේ. මගේ මනසෙන් වැඩ කරන නෙවෙයි කෙරෙන තත්ත්වයටපත් කිරීමේ වැඩ පිළිවෙල තමයි මේ අපි අත්දකින්නේ. එන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ ඔන්න ඕකට දේශනා කරනවා ඔය විදිහට කරලා පූරේ පච්චා සංඥාව කියලා. හරි. ඒ කියන්නේ පසුව සහ පෙර පච්චා පූරේ සංඥාව කියලා. හරි. මේ සංජීව වාසය කළා කියලා. මම මෙහෙම කරමින් පච්චා පූරේ සංඤී විහෙරති කියලා. පච්චා පූරේ සංඥාවෙන් වාසය කරා. මොකද්ද මේ පච්චා පූරේ සංඥාව? ඔන්න අපිට අද එකතු කරගන්න ඕනේ අලුත් පැවරුම. පච්චා පූරේ සංඥාව. පසු පෙර සංඥාව හරි මොකක්ද ඒක? ඉතින් පච්චාපූරේ සංඥා පිළිබඳ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. යතා පූරේ තථා පච්චා යතා පච්චා තථා පූරේ. පෙර යම් සේද පසුවත් ඒ විදිහටමයි පසු යම් සේද පෙරත් ඒ විදිහටමයි. යතා දිවා තථා රත්ත්‍ින් යතා රත්ත්‍ින් තථා දිවා. දවල් යම් සේද රාත්‍රියත් ඒ විදිහමයි රාත්‍රියේ අංශයේද දවල්ේ ඒ විදිහමයි මොකක් ගැනද මේ කියන්නේ කැමැත්ත ගැන. හරිද? අන්න ඒක ප්‍රායෝගිකව අපි ඇති කරගත්ත කැමැත්ත මෙහෙම එක දිගට ආරක්ෂා කරගෙන යන්න අවශ්‍ය කරන මානසික වේගය තියනවාද කියලා නිබඳව නිබඳව නිබඳව ප්‍රත්‍යක්ෂ කර බලන්න ඕනේ. මාව යට වෙනවද මේ හතරෙන් එකට යට වුණාද මොනවද හතර කුසීතකමට යට වෙලා යනවා. ඊළඟට උද්දච්චයට යට වෙලා යනවා උද්දච්චය පැත්තට හැරිලා යනවා ඊළඟට තීන විද්දයට යට වෙලා යනවා ඊළඟට බාහිරට විසිරෙනවා බාහිරට විසිරෙන එක තමයි අපිට ගොඩාක් වැඩි අපි එහෙම වෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්න ඕනේ තමන්ගේ මේ ශක්තිය වර්ධනය කරගෙන ඒක තමයි එතකොට එනයි මොකද පූරේ පච්චේ පච්චපූරේ සංඥාව ජීවිතයට එකතු කරගන්න ඕනේ. දැන් අධ්‍යාපනය ලබන ළමයෙක් පවා වෙනත් කෙනෙක් පවා ව්‍යාපාරයකදී පවා ඒවටත් මේවා මේවා භාවිත කරන්න පුළුවන් බෑද? භාවිත කරන්න පුළුවන් නේද? ඇයි? ඒවා දිනු කරගන්න තියෙන කැමැත්ත හුඟක් අයට මොකද වෙන්නේ? දැන් මම දන්න ප්‍රබල ව්‍යාපාරිකයේ කීය පෙරල කාල වෙනකොට මොකද උනේ? එයාගේ ව්‍යාපාරය සම්පූර්ණයෙන් බංකොලොත් වුණා. ඉතාලම ලස්සනට ව්‍යාපාරය ගොඩනගාගෙන ඇවිල්ලා ඉතාලම ඉහළ තත්ත්වයට ඒ ව්‍යාපාරය පත් කරගත්ත කෙනා මේ ව්‍යාපාරේ බංකොලොත් කරගන්න හේතුව තමයි මෙයා අන්‍ය සම්බන්ධකම් ඇති කර ගැනීම. එහෙම සම්බන්ධකම් ඇති කරගෙන ඒ අයව එක විශාල වියදම් කරමින් රටෙන් පිටකව ඇවිදින්මින් කටයුතු කරා අන්තිමට එයා දන්නේ නැහැ මෙතන ඔක්කොම වැටිලා යනකම්. මොකද ඒ උනේ එයා ලොකු අරමුණකින් කිසි කෙනෙකුට එන්න බැරි තරමටම වාගේ ලොකු ව්‍යාපාරයක් වර්ධනය කරගත්තා. නමුත් එයාට ඒක පිළිමතිව කැමැත්ත බාහිරට විසිරලා ගියා. ඉතින් එහෙම වුණොත් එහෙම ඒක නොවි තියෙන්න ඕනේ. එහෙම වුණොත් එහෙම අපි ලොකු අපි බලාපොරොත්තු වෙච්ච ඉලක්කයට යන්න හම්බෙන්නේ යන්න හම්බෙන්නේ නැහැ කිසිම පැත්තකින්. එහෙනම් අපි වෙනස් වෙන්න ඕන දැන්. නේද? අපි කොහොමද වෙනස් වෙන්නේ කියලා අපි ඊයේ කතා කරා. දැන් කොහොමද මේක එක දිගට තියාගන්නේ? හරිද? එක දිගට තියාගන්නේ කොහොමද? බලන්න ගඟක පීනනවා වගේ වැඩක් මේක. අර නොසන්සුන් බව කියන එක මම පැහැදිලි කරන්නම් උඩට යනවා කියලා දැන් එක්කෙනෙක්ගේ පීනද්දි බලය යොදද්දි හරීම මේ කියන්නේ ගොඩක් වේගෙන් ලොකු ශක්තියක් යදෙවොත් එහෙම හරියට ක්‍රමවේද දෙන්න තු මොකද වෙන්නේ? එකතන උඩ යනවා. හරි. ශක්තියක් දෙවි නැත්තම් මොකද වෙන්නේ? ගිලෙනවා. එහෙනම් ගිලෙන්නෙත් නැතුව ඉතිරෙනවා. එකතන උඩට යනවට කියනවා ඉතිරෙනවා කියලා. ඉතිරෙන්නෙත් නැතුව ගිරෙන්නෙත් නැතුව නේද අදාළ ක්‍රමයට අදාළ පැත්තට බලය යොදමින් ගඟේ පීනන ගඟේ ගලන පැත්තට මේ Tamanට යා යුතු තැනට යන්න ඕන මේ පැත්තට නම් ගඟ පල්ලෙහාට ගලනවා නම් අරමුණු කරන්න ඊට වැඩිය තව උඩ. එතකොට තමයි මේක පාත් වෙලා පාත් වෙලා එතෙන්ට එන්නේ. ඉතින් අන්න එහෙම හරියට දැනගෙන Taman යන්න ඕන ඉලක්කය දැනගෙන ඉලක්කයට අවශ්‍ය කරුණු ඒක රාශි කරන්න ඕනේ. අපි කියන්නේ ප්‍රත්‍යක්ෂ වැඩසටහන කියන්නේ ප්‍රායෝගික දෙයක්. එතකොට මම මම මගේ බලාපොරොත්තුව නිවන් දැකීම. මගේ බලාපොරොත්තුව අපි ඊට මෙහා එකක් ගන්න පොඩ්ඩක්. හරි මගේ බලාපොරොත්තුව ධ්‍යානලාභියෙක් වෙන්න. හ්ම්. ඉස්සෙල්ලාම ධ්‍යානලාභියෙක් වෙන්න බලමුකෝ අපි. නේද? ආසන්න ඉක්මන් ඉලක්කය ඒ අර වගේ ඉලක්කයක් තියාගෙන ඉලක්කවල ඉලක්ක තියෙන්න ඕනේ. උප නේද? උප ඉලක්ක තියෙන්න ඕනේ. හ්ම්. අවුරුදු ජීවිතේට මුළු සංසාර ජීවිතේම ඉලක්කයක් තියෙන්න ඕනේ. ඊළඟට මේ ජීවිතේ ඉලක්කයක් තියෙන්න ඕනේ. අවුරුදු 10කින් ළඟාවෙන ඉලක්කයක් තියෙන්න ඕනේ. අවුරුදු 5කින් ළඟාවෙන ඉලක්කයක් තියෙන්න ඕනේ. මේ අවුරුද්දේ ඉලක්කයක් තියෙන්න ඕනේ. අය මේ මාසෙට ඉලක්කයක් තියෙන්න ඕනේ. මේ මාසෙ දැන් පටන් අරගෙන භාගයකට වැඩි ගිහිලා. ඉවර වෙන්න යන්නේ. කවුරු හරි හිතලා තියෙනවද දෙසැම්බර් මාසේ මම මෙන්න මේ ඉලක්ක වලට යනවා කියලා? නොවැම්බර් මාසේ දෙසැම්බර් මාසේ නොවැම්බර් මාසේ ඉවර වෙනකොට දෙසැම්බර් මාසේ මම මේ ඉලක්ක වලට යනවා ඒක සැලසුම් කරන්න ඕනේ කියලා හිතලා තියෙනවද? නේද? හිතලා තියෙන්න ඕනේ. නේද මේ මාසේ මම අනිතිම මම හැමදාම අහන ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් වයස මාස කීයද? මොකද? වයස මාස කීයද? නේද? වයස මාස මාස වලින් ගණන් හදන්න එතකොට වැඩේ තේරෙනවා. අවුරුදු 40ක් නම් වයස මාස 480ක් දැන්. අවුරුදු 50ක් නම් වයස මාස 600ක් දැන්. අවුරුදු 50ක් නම් වයස මාස 600ක්. ඉතින් එහෙනම් මේ මාස 600 මම මොකද කරේ? මැරෙනකොට අරයි යන්න පුළුවන් දේවල් මොනවද මම එකතු කරගත්තේ කියලා බලන්න. ඔක්කොටම නෑ කියන්න බෑ. හැබැයි නමුත් මේකට වැඩි දෙනෙකුට ලොකු දෙයක් එකතු කරගෙන නැහැ. එතකොට තමන්ගේ කුසලතාවය වර්ධනය කරගන්න කටයුතු කරලා නැහැ. එකම දේ එකම දේ කර කර ඉඳලා. ඉතින් ඒකින්ද මේ තියෙන මාසයකට මාසයක් සතියක් ඊට අමතර රැන් නිදාගන්න ඉස්සෙල්ලා දවස දවස සැලසුම් කරන්න. මම හෙට දවසේ මෙන්න මෙහෙමයි කියලා පුංචි කොල කැලක් අරන් ලියලා තියාගන්න. මම මෙන්න මේ විදිහටයි හෙට දවසේ ගත කරන්නේ කියලා. එතකොට ඒකම කරන්න බැරි එදා දවසට වෙන මොනවා හරි තව තව තව තව අලුත් ප්‍රශ්න ටිකක් එයි. නේද? ඒ ඒ ප්‍රශ්නයක් ඇවිල්ලා ඒක ඉවර වෙච්ච ගමන් අර තමයි ලියාගෙන තියෙන තැනේ ලියාගෙන තියෙන වෙලාවට කළ යුතු දෙයක් තියෙනවා නම් ඒ වෙලාවට ඒක කරන්න කරන්න පටන් ගන්න. එතකොට අපිට අපේ අතින් කාලය නාස්ති වෙනවා ගොඩාක් අඩු වෙනවා. වැඩි ප්‍රයෝජනයක් යොදවන්න පුළුවන් වෙනවා මේ වගේ දේවල් වලට. ඉතින් මේක අපි මෙනෙහි කළ යුතු දේ ඉස්සෙල්ලාම අපේ පැත්තෙන් තියාගන්න. අපි ගොඩාක් මෙනෙහි කරන්න යන්නේ නැතුව අපිට පුළුවන් පින්නත් නිවන් දැකීම ගැන තමන්ගේ ආසන්න ඉලක්කය ගැන එක එක එක එක කෙනා ඒ ඉලක්කයට ගිහිල්ලා තියෙන විදිහ ගැන ඕනනම් මෙනෙහි කරන්න පුළුවන් නේද? ඒ වගේ මොකක් හෝ මොකක්ද මේකේ අරමුණ Tamanට ලොකු කැමැත්තක් ඇති වෙන විදිහට ඇති වෙච්ච කැමැත්ත වර්ධනය වෙන විදිහට නේද? වර්ධනය වෙච්ච කැමැත්ත අකුසලයට යටකරන්න බැරි තරම් ප්‍රබල වෙන තරමටම ඒ කැමැත්ත වර්ධනය කරගන්න ඕනේ. අපි ඒක කතා කරා මේ මේ විදිහට කැමැත්ත වර්ධනය කරගත්තාම මොකද වෙන්නේ? ලොකු ඒකාග්‍රතාවයක් ඇති වෙනවා කියලා මම කිව්වා. ඒ ඒකාග්‍රතාවය තමයි සමාධිය කියලා කියන්නේ. එතකොට ඡන්දය සහ ওই සමාධියට කියව ඡන්ද ඡන්ද සමාධිය කියලා. එතකොට ඒ වගේ මගේ හිත මම ප්‍රබල කරගත්තාම කුසලයෙන් එන අකුසලයක් තියෙනවා නම් ඒක යට වෙනවා ඒ වගේම නූපන්න අකුසලයක් තියෙනවා නම් ඒක එන්නේ නෑ තියෙන කුසලයක් තියෙනවා නම් ඒක වර්ධනය වෙනවා නැති කුසල ඇති වෙන්නේ නෑ ඒකට කිව්වා සතර සම්‍යක් ප්‍රධාන වීර්යය කියලා මේ මේ තුනම එකතු වෙන්න ඕනේ මේ තුනේම ඉහළම තලයකින් එකතු වෙන දවසක් වෙනවා අන්න එතකොට කියනවා ඡන්දය කියන්නේ එක තැනක ඡන්ද සමාධිය කියන්නේ තවත් එකක් ඡන්ද ප්‍රධාන වීර්ය කියන්නේ තවත් එකක්. ඒතර මේ තුනම එකතු වුනහම කියනවා ඡන්ද සමාධි ප්‍රධාන වීර්ය සමන්නාගත ඉද්ධිපාදය කියලා. එතකොටයි ඉද්ධිපාදය කියලා කියන්නේ මේක සම්පූර්ණ වෙන්නේ සම්පූර්ණයෙන්ම සම්පූර්ණ වෙන්නේ කොයි වෙලාවටද මාර්ගසිත උපදින වෙලාවට ඉන්නෙහා අපි ওই විදිහට මේක වර්ධනය කරගෙන යන්න ඕනේ. අන්න එහෙම වර්ධනය කරගෙන යාම සඳහා තමයි මේ මඟ පෙන්වීම කොහොමද වර්ධනය කරන්නේ මේකේ ලැබෙන ආනිසංස සහ ආදීනව හොඳින් හොඳින් හොඳින් හොඳින් මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර සකස් කරගන්න ඕනේ යත්තා පච්චා යතා පච්චා තථා පූරේ කියන ආකාරයට පච්චා පූරේ සංඥාව පෙර වගේම මම මගේ කැමැත්ත කලින් තිබ්බා වගේම මේක දිගටම පවත්වාගෙන යනවා උදේ තිබ්බා වගේම දිගට පවත්වාගෙන යනවා. ඒ කියන්නේ සිහිය තියෙන්න ඕනේ. අඩු වේගෙන යනවා මොකද කරන්න ඕනේ? ආයෙ මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා වැඩි කරගන්න ඕන. අඩු වේගෙන යනවා කියලා තේරෙනවා. අඩු වේගෙන යනකොට තේරෙනවා හොඳටම වෙනත් පැති වලට විසිරි විසිරි යනවා. වෙනදා තිබ්බ සාර්ථක ජීවිතයට වැඩිය වෙන මේ පැත්තෙන් මාව විසිරිලා යනවා. එහෙනම් මොකද කරන්න ඕන? කොහොම හරි කරලා ආය වර්ධනය කරගන්න ඕන. ආයසරයක් වර්ධනය කරගන්න ඕන. මේ විදිහට කරමින් තමයි අපි මේ ගමන ස්ථාවරව යන්න නම් මේ විදිහට අපේ කැමැත්ත වර්ධනය කරන වැඩපිළිවෙල ආරම්භ කරන්න ඕන. ඒකට මොන જાතියකින් හරි තමන් යම්කිසි සැලසුම් සහගත වැඩ පිළිවෙලක් ආරම්භ කරන්න. මම ඔකට කිව්වා දිනකට අඩුම තරමින් විනාඩි 10ක් තියාගන්න කියලා. හරිද? එතකොට අපි කතා වෙලා තිබ්බේ කොහොමද නිවන් මාර්ග දේශනාවේදී විනාඩි 90ක් කියලා. උදේට 40යි හැන්දෑවට 40යි මේ අරමුණ මෙනෙහි කිරීමට 10යි කියලා. මේ 90 තාමත් බැරි වුණා නම් ඉල්ලගන්න. කාගෙන් දන්නේ සමහර දරුවන්ගෙන්, සමහර දෙමව්පියන්ගෙන්, සමහර ගුරුවරුන්ගෙන්. ඒ කට්ටියට 1350ක් තියෙනවනේ දෙන්න. 90ක් අපි ගත්තාම 1350ක් තියෙනවා කියලා මම ඊයේත් මතක් කරා. ඉතින් මේකට ලොකු සාධාරණයක් ඉෂ්ට කරගන්න ඉෂ්ට කරන්න මම මේ කියන කතාවට අපි ලැජ්ජාවෙන් ඩෝනේ මේ ලැබිලා තියෙන ධර්මයෙන් තුලින් මේ වැටිලා තියෙන ව්‍යසනය ගොඩ එන්න ලැබිලා තියෙන ධර්මය තුළින් ප්‍රයෝජන ගත්තේ නැත්නම් අපි විශාල ලැජ්ජාවකට පත් වෙන්න වෙනවා මට මෙච්චර අවස්ථාවක් තිබිලා මෙච්චර මහා බෝසත්යන් වහන්සේ නමක් මෙච්චර පෙරම් දම් පුරලා මේ නිර්වෘල් ධර්මය මගේ කනට වැකෙන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල ඔක්කොම සකස් කරපු බුදුරජාණන් වහන්සේට මම සාධාරණ ඉෂ්ට කරන්නේ නෑ කියලා අපිට ලොකු හැඟීමක් ඇති කරගන්න පුළුවන්කම තියෙන්න ඕන. ඉතින් කොහොම හරි කරලා මේ වැඩේ සම්පූර්ණ කරගන්න ඕනේ. ඒකට ඉතින් අර අපි ප්‍රත්‍යක්ෂා සටහන වගේ තමන්ගේ මං කිව්වේ ඒකයි ජනවාරි පළවෙනි දවසවත් බෞද්ධ දිනපොත ආරම්භ කරන්න. හ්ම් දැන් මේ දැන් ජනවාරි පළවෙනිදා මේක ආරම්භ කරන්න කියලා හිතාගෙන ඉන්නවා නම් ඒකට පුරුදු වෙන්න බෑ. හරියට කරන්න වැඩේ. ලබන අවුරුද්දේ ඩයරි එකක් අරගෙන හරියට ලියන්න දැන් පුරුදු වෙන්න ඕනේ. දැන් අපි ඔක කිව්ව ගමන් ආ එහෙමද එහෙනම් දෙසැම්බර් මාසේ අන්තිමට ඩයරි එකක් ගන්නවා. නේද? හරි. ජනවාරි ඉඳන් નિවරදිවම ලියන්න නම් මම මොකද කරන්න ඕනේ? දැන්ම පටන් ගන්න. හරිද? අදම පටන් ගන්න. මොනවද මේකේ ලියන්නේ? මේ වගේ දේවල්. තමන් කරපු හොඳ දේවල් ඒ වගේ දේවල් මේ ඉගෙන ගන්න දේවල්. අද පටන් තියෙන චර්යාත්මක රටාවක් තියෙනවා. මම අද පටන් විනාඩි 10ක් මගේ ජීවිතය ගැන මෙනෙහි කරලා අරමුණ මෙනෙහි කරනවා. එහෙනම් අරමුණ මෙනෙහි කරනනම් අරමුණක් තියෙන්න හොඳ අරමුණක් ඇති කරගන්නවා. ඒ අරමුණ ඇති කරගෙන මොකද කරන්නේ? යහපත් අරමුණක් ඇති කරගෙන ඒ අරමුණට යන්න අවශ්‍ය කරන දේ මොනවද කියලා ලයිස්තු ගත කරගන්න ඕනේ. ඒ අරමුණට යන්න බැරි වෙන්න දැන්ට තියෙන හේතු වෙන දේ මොනවද කියලා. ඉතින් අලුත් අධ්‍යාපන සැලැස්මක් හදා ගන්නකොට එහෙම නැත්නම් දරුවෙක් නම් ඒ වගේ හැම ඕනම දෙයක් ව්‍යාපාරයක් ආරම්භ කරනකොට එක එක දේවල් කරනකොට Tamanට තියෙන අරමුණු තියෙනවා. ඒ අරමුණු හොඳින් ලියලා බලලා ඒ අරමුණු වලට ළඟා වෙන්න පුළුවන් කාරණා ටික ලියන්න ඕනේ. හරිද? ලියලා මොකද කරන්න ඕනේ? අරමුණට ළඟා වෙන්න කළ යුතු කාර්යයන් ටික අපි ලියා ගන්නවා. අපිට ඉතුරු වෙලා තියෙන කාලය ලියා ගන්න. දැන් මොකද කරන්න ඕනේ? බෙදලා සැලැස්මක් හදන්න. නේද? සැලැස්මක් හදන්න. ඒ සැලැස්ම හදපුවම ඒකේ උඩින්ම තියෙන්න ඕනේ. මට ඕන කරන්නේ ওই සැලැස්ම හදාගන්න අපිට පහසුයි ගොඩක්. මේ සැලැස්ම ක්‍රියාත්මක වෙන්නේ අපි මෙතර වෙලා කතා කරපු ඡන්දයෙන් විතරයි. හරිද? ඡන්දයෙන් විතර නැත්තම් සැලසුම් අපි හදලා ඇති ඕන තරම්. නේද? එහෙනම් ඒ සැලැස්ම තුල තියෙන පළවෙනි අරමුණ තමයි ඡන්දය වර්ධනය කර ගැනීමේ සැලැස්ම. හරිද? ඒක දෙන පළවෙනි උපසැලැස්ම තමයි ඡන්දය වර්ධනය. ඒ අරමුණට යන්න නේද? තියෙන කැමැත්ත වර්ධනය කරගන්න සැලසුම් සහගතව. හරි. අන්නේ සැලසුම් සහගත වර්ධනය කරගත්තොත් තමයි අපිට එතෙන්ට යන්න පුළුවන්. එහෙනම් මම අද පටන් කල්පනා කරන්ද මගේ ජීවිතේ මේ වෙනකන් ආවා කොච්චර දේවල් මම වැරදි පැත්තට කැමැත් ඉපදෙච්ච හින්දා බාහිරට විසිරෙච්ච හින්දා මම කොච්චර කාලේ නාස්ති කරාද කොච්චර විනාශකාරී තත්යකට ගියාද මම බලාපොරොත්තු වෙච්ච ඉලක්කයට මට ය아가න්න හම්බුනේ නැහැ. ය아가න්න හම්බුනේ නැත්නම් වෙන වෙන පැතිවලට ගියා. මතකයිනේ නේද? කැමැත්තට වෙන දේ මොනවද වෙන්නේ? කැමැත්ත කුසීතකමට යට වෙනවා. යට වෙන්න දෙන්නේ නැතුව එහෙනම් කුසීතකමට වඩා ප්‍රබලව කැමැත්ත හදන්න ඕනේ. තමන්ගේ ඒ ඒ කුසීතකම කියන හැඟීමට වඩා ප්‍රබල හැඟීමක් ඇති වෙන විදිහට කැමැත්ත හදන්න ඕනේ. ඊළඟට නොසන්සුන් වෙනවා කියලා කියන්නේ එතනින් සමතුලිත කරගන්න ඕනේ අපි හුඟක් වෙලාවට අනවශ්‍ය විදිහට මේ ගැන මෙනෙහි කළා මෙනෙහි කළා නේද? උද්දච්චය සමග යෙදුනොත් එහෙම නොසන්සුන් භාවයට පත් වෙනවා. ඊළඟට තීන මිද්දේට යට වෙනවා කියලා කිව්වා. තීන මිද්දේට යට වෙන්න දෙන්නේ නැතුව තීන මිද්දේට වඩා ප්‍රබලව නේද? අපි ඕක ඕක අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්. අපි ඔය නිදිමතයි මේ වැඩක් කරන්න කල් දදා ඒ වගේ කර කර ඉන්නවා. හැබැයි අපේ ගෙදරක දැන් අපිට බොහෝ වැඩ තියෙනවා කියලා ඉවර වෙලා මේ මේවා තියාගෙන ඉන්නවා. අපේ ගෙදරක උත්සවයක් එහෙම සංවිධානය වුණා. සතියකින් විතර උත්සවයේ තියෙනවා දැන්. දැන් ගෙදර පිරිසුදු කරන්න ඕනේ, බඩු බාහිරද ගෙනත් දාන්න ඕනේ, ඒකුත් දේවල් කරන්න තියෙනවා. එතකොට මහන්සි එහෙම තියෙනවද දන්නේ <laughs> නේද? එතකොට ඔය ඇඟේ කැක්කුම්, ඔළුවේ කැක්කුම්, මහන්සි කියන ඒවා මොකක්වත් නැහැ. හරිද? මොනවත්ම නැහැ. එහෙනම් ඇයි ඇයි අරකට තියෙන අරකට තියෙන කැමැත්ත ඒක හරියට කරගන්න ඕනේ කියලා තියෙන කැමැත්ත. එහෙනම් අපිට නිවන් දකින්න හරියට කැමැත්ත ඇති කරගත්තොත් පින්නත් නේ යා හැකි දුර කොච්චරක්ද කියලා යන්තම් හරි තේරුණාද? නේද? මගේ හිත වෙනස් කරන්නයි ඕනේ. මගේ හිත වෙනස් කරොත් පැහැදිලිවම මේ තියෙන විරසනකාරී තත්ත්වෙ මම මම කරන්නේ වැඩ කරන්න තියෙනවා. මම මේ ඉස්සෙල්ලා හදන්න ඕන තැන හැදුවේ හදන්න ඕන තැන හැදුවේ නැහැ. හදන්න ඕන තැන මගේ හිත හැදුවේ නැහැ. මගේ හිත හැදුවා නම් මට අනිවාර්යෙන් මේ ගමන යන්න යනවා නෙවෙයි යවෙනවා හැමනම්. එහෙනම් ඉක්මනට හද හද හද හද හද හද හද හද බලන්න ඕන මම මේ ගානට හැදුවා ඇද්ද? මේ ගානට හැදුවා දැන් මොකද කියන්නේ? මේ ගානට හැදුවා ඒත් ඒ ගානට හැදුවත් සමහර විට මට කෙලස් උපදින දේවල් බාහිරින් ලැබෙනවා. මොකද කරන්නේ? ඉරත දිහාට හදනවා. ඉරත දිහාට හදනවා. ඉතින් මේ කැමැත්ත මෙනෙහි කර කර මෙනෙහි කර කර මොන හරි දෙයක් සිද්ධ කරගැනීමේ අධිකතර වූ කැමැත්තක් ඇති කරගෙන ඒක නසංසුන්කමට යන්න දෙන්නේ නැතුව තීන මිද්දයට යන්න දෙන්නේ නැතුව කොහොම හරි කරලා ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලක් නිබඳව තියාගන්න ඕනේ. නිබඳව තියාගන්න ඕනේ. එහෙනම් වැඩපිළිවෙලක්. ඉතින් ඕක තමයි අද දවසේ අපි පැවරුමක් විදිහට ගන්නෙ. මොකද්ද? සංඥාව. පච්චාපූරේ සංඥාව. පච්චාපූරේ සංඥාව හරියටම ඇති කරගන්න ඕනේ. එහෙම වුණොත් අපිට මේකෙන් ගැලවෙන්න පුළුවන්කම තියෙනවා. මගේ ශාස්ත්‍රඥයන් වහන්සේ මේ தත්ත්වයටපත් වෙන්න මම මම ශාස්ත්‍ර ගෞරවයෙන් ශාස්ත්‍රඥයන් වහන්සේ අනුගමනය කරමින් ඒ මග යන කෙනෙක් නේ. එහෙනම් මේ தත්ත්වයටපත් වෙන්න මොනවද භාවිතා කරලා තියෙන්නේ? මෙන්න මේ කියන වැඩ පිළිවෙල තමයි අරගෙන ඇවිල්ලා තියෙන සම්මා සම්බුද්ධත්වයටපත් වෙන්න. එහෙනම් ඉතින් මේ ඒ ක්‍රමයට තමයි මාත් යන්න ඕනේ. නේද? ඒ ක්‍රමයටම මාත් යන්න ඕනේ. ඉතින් අපි බොහොම බොහොම ගැඹුරෙන් මේ ගැන තව තව තව තව තව තව හිතලා වැඩ පිළිවෙලක් හදාගන්න මම අර කිව්වා වගේ දින පොතක් අරගෙන විනාඩි 10ක විතර කාලයක් 15ක විතර කාලයක් ඊට වැඩි පුළුවන් නම් ගොඩක් හොඳයි. වෙනස බලන්න. හරිද? වෙනස බලන්න තමන්ගේ පැත්තෙන් යම් විදිහකට මේක නොකර ඉන්න කාලයේ තමන්ගේ තිබ්බ වර්ධනයත් මේක කරාට පස්සේ තමන්ගේ තියෙන වර්ධනයත් කොහොමද කියලා වෙනස බලන්න. හරි වෙනස බල බල බල බල හදාගන්න හැම වෙලේම මෙන්න මාව යටපත් වුණා මෙන්න මාව යට වුණා. දැන් මම මේ ගානට මේක හදපුවා මෙන්න මෙහෙමයි. මේ ගානට මේක හදපුවා මෙන්න මෙහෙමයි. මේ ගානට මේක හදන එකයි කරන්න ඕන. කියලා අනෙත් බොහෝ වැඩවලට අපි මූලිකත්වය දෙනවා. මූලිකත්වය බොහෝ වැඩවලට දීලා ඒවා සැලසුම් සහගතව කරනවා. නමුත් මේ දේවල් වලට මූලිකත්වය දෙන්නේ නැහැ. ඒකින්ද මේවාට මේ දැම්මම සැලස්මක් හදාගෙන අඩුම ගානේ යන ගමන් හරි දැන් මැදිරියේ ඉන්න අය නම් ගෙදර යන ගමන් නිවසේ ඉන්න අය නම් මේ දැන් කල් දාන්න එපා. හරිද? මේ දැන්මම වාහනයක යද්දි නම් මේක ඇහුනේ පුළුවන් මම මේ කටට කියනවා වටිනම හින්දා කියන්නේ මේ දැන් තීරණයක් ගන්න මේ දවසේ මෙන්න මේ වෙලාව මම වෙන් කරනවා කියලා විනාඩි 10ක් දැනට ඇති හරි බැරි හින්දා කියන්නේ ඊට වැඩිය ගන්න කිව්වොත් එහෙනම් මාව අමාරු වෙනවා හරි විනාඩි 10ක් දැනට ඇති මෙන්න මේ වෙලාව තමයි මම පාවිච්චි කරන්නේ මේ වැඩේට හරි මොකද්ද වැඩේ කැමැත්ත ඇති කර ගැනීම සඳහා ආදීනව සහ ආනිසංස මෙනෙහි කිරීම. ආදීනව සහ ආනිසංස මෙනෙහි කිරීම කියන එකට මම මේ දිනේ කොයි වෙලාවකද ගන්නෙ? වැඩියෙන්ම කාලයක් ඉතුරු වෙන වෙලාවක් හොඳයි. මොකද්ද හොඳ? කියලා Tamanට ආවේනික ඒ වෙලාව ස්ථිර කරගන්න. උදාහරණයක් විදිහට කවුරු හරි කෙනෙක් ගත්තොත් එහෙම ම්ම් මම මෙන්න මේ වෙලාව අපි හිතමු කවුරු හරි කෙනෙක් ගන්නවා උදේ නැගිටින වෙලාව කියලා. හරි මේක කරන්න පුරුදු වෙනකම්. හරි. මම උදේ නැගි කොහේ ඒක හොඳ වෙලාවක් බලන්න. ලෝකේ කොහේ මං හිතියත් මට බුදියන් දෙනවද නැද්ද? නිදා ගන්න වෙනවා. නිදා ගන්න කෙනාට අනිවාර්යයෙන්ම ආ නැගිටින්නත් වෙනවා. නේද? එහෙනම් දවසක් නිදියගෙන මේ පොඩි පොඩි වෙලාවක් නිදා ගන්න වෙලාවල් නෙවෙයි දවසක් නිදාගෙන උදේ නැගිටින වෙලාවක් තියෙනවා නම් අන්නේ වෙලාවට මම මේක මෙනෙහි කරනවා කියලා දවස් ගාණක් මෙනෙහි කරන්න ඒ මෙනෙහි කරාද නැද්ද කියලා පොඩි කොලේක ලකුණු කරගන්න. හරිද? ඒක තමයි ගොඩක් වටින්නේ අරමුණ මෙනෙහි කරාද කියලා. එතකොට එහෙම ලකුණු කරගෙන අරමුණ මෙනෙහි කරාද කියලා එක දිගට මොනවා හරි ක්‍රමයක් පාවිච්චි කරලා එක දිගට දවස් ගාණක් මේ වෙලාවෙන් මේ වෙලාවෙන් මේ වෙලාවෙන් මේක මෙනෙහි කරොත් අපි උදේ නැගිටින වෙලාවට කියලා නැගිට ගමන් කියලා එලා ඇයි කොහේ කියලා නැගිටින්න දෙපැ. නැගිට ගමන් මේක මෙනෙහි කරන්න පටන් ගන්නවා. එහෙම මෙනෙහි කරොත් අන්තිමට මොන වෙයිද? නිකම්ම මතක් වෙනවා. උදේට තේක මතක් වෙනව නේද? අන්න ඒ වගේ නිකම්ම මතක් වෙන්න පටන් ගන්නවා. ආයාසයෙන් කරපු දේ නිරායාසයෙන් වෙන්න පටන් ගන්නවා. නිකම්ම මතක් වෙන්න පටන් ගන්නවා. හරි ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? ආත හිමින් ඒක අරමුණ මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යන දැන් උදාහරණයක් විදිහට අපි දරුවෙක් ගත්තොත් දරුවෙකුට මේ වගේ ක්‍රමයක් පාවිච්චි කරන්න කියන්න පුළුවන් තමන්ගේ අධ්‍යාපනයේ පැත්තට. හ්ම් මම වෛද්‍යවරයෙක් වුණොත් මට ලැබෙන ලාභ මෙනෙහි කරන්න පොඩි වෙලාවක් ඒ ළමයට දෙනවා. එහෙම වුණොත් ඒ ළමයා ඉක්මනින් වර්ධනය වෙන ලොකුවමනාවක් කියන ගණන් ළමයි බවට පත් වෙනවා. ඉතින් ඒක ඒ අදාළ වෙලාවක් දීලා ටික දවසක් යනකොට ඒක નિરાයාසයෙන් සිද්ධ වෙන පැත්තටපත් වෙයි. අපි වුණත් ඒක කරලා බලන්න සමහර වෙලාවට දවල්ට දවල් මොකක්ද නිශ්චිත වෙලාවක් ගන්න උදේ නැගිට ගමන් වගේ නම් ගොඩාක් හොඳ හිත පිරිසිදුව තියෙන ඇඳේ උඩ ඉඳගෙන හරි විනාඩි 10ක් විතර මෙනෙහි කරනවා තමයි අරමුණ ඒක පුරුදු වෙන තුරු මොකක් හරි ලකුණක් භාවිතා කරගන්න. ඒක નિરાයාසයෙන් ඇවිල්ලා පුරුදු වෙන තුරු ලකුණක් භාවිතා කරගන්න. එතකොට අපිට පුළුවන් මේකෙන් මේ කියන தත්වයක් එක්ක ලොකු වෙනසක් ජීවිතේ කරගන්න. ඉතාලම නිවැරදි වෙනසක් සිදු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකින්ද තමන්ගේ මේ ජීවිතය සුරක්ෂිත කරගන්න මේ පින්වන්ත හැම කෙනෙකුටම ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාටම උතුම් යහපත සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්කන්තු දේශනං තිරං රක්කන්තු මං පරන්ති Thank you.